පංචත්තය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසෙ භික්ඛවෝති බදන්තේ තේ බෙක්ඛෝ භගවතෝ පච්චස්සෝ සුන් භගවා ඒතද වෝච සම්ති බෙක්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා අපරන්ත කප්පිකා අපරන්තානු දිට්ඨිනෝ අපරන්තං ආරබ්බ අනේක බිහිතානි අධිබොත්ති පදානි අභිවදන්තේ සංඤේ අත්තා හෝති අරෝගෝ පරම්මරණාතේ ඉත්තේකේ අභිවදන්තේ අසඤ්ඤී අත්තා හෝති අරෝගෝ පරම්මරණාති ඉත්තේකේ අභිවදන්ති නේව සංඤේ නා සංඤේ අත්තා හෝති අරෝගෝ පරම්මරණාති ඉත්තේකේ අභිවදන්ති සතෝ වාපන සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤාසෙන්තේ දෙච්ඡ ධම්ම නිබ්බාණං වා පනේකේ අභිවදන්ති ඉති සන්තං වා අත්තානං පඤ්ඤාසෙන්තේ අරෝගං පරං මරණා සතෝ වාපන සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤාසෙන්තේ දිට්ඨ ධම්ම නිබ්බානං වාපනේකේ අවිවදන්ති ඉතිමානි පංච හොත්වා තේනේ හොන්ති තේනේ හොත්වා පංච හොන්ති අයමුද්දේශෝ පංචත්තයස්ස తత్ర దిక్కవే యేతే సమనద్రాక్మనా సంజిం అత్తానం పඤ్ఞాపెంతే అరోగం పరం మరణాం රූපෙන් වාසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා තෙන්තේ අරෝගං පරං මරණා අරෝපෙන් වාසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා තෙන්තේ අරෝගං පරං මරණා රෝපෙන්ච අරෝපෙන්ච වාසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා තෙන්තේ අරෝගං පරම් මරණා නේව රූපින් නාරූපින් වාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරම් මරණා ඒකත්ථ සංඤ්ඤං වාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරම් මරණා නානත්ථ සංඤ්ඤං වාසේ බොන්සෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණා පරිත්ත සංඤ්ඤං වාසේ බොන්සෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණා අප්පමාන සංඤ්ඤං වාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්ති අරෝගං පරං මරණං ඒතං වා පනේ කේසං උපාතේ වත්තං විඥාන කසිනං ඒකේ අභිවදන්තේ අප්පමානං ආනෙන්ජම් තයිදම් භික්ඛවේ තථාගතෝ පජානාති ඒකෝතේ බන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරම්මරණා රෝපෙන් වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරම්මරණා අරෝපින් වාතේ බොන්තෝ සමනබ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්ති අරෝගං පරම්මරණං රෝපින්ච අරෝපින්ච වාතේ බොන්තෝ සමනබ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්ති අරෝගං පරම්මරණං නේව රූපින් නාරූපින් වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං ඒකත්ත සංඤ්ඤං වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං නානත්ථ සංඤ්ඤං වාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්ති අරෝගං පරං මරණා අරිත්ත සංඤ්ඤං වාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්ති අරෝගං පරං මරණා අප්පමාන සංඤ්ඤං වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණං ඊයාවා පනේතා සංසඤ්ඤානං පරිසුද්ධා පරමා අග්ගා අනුත්තරියා අක්කායතේ යදි රූප සංඥානං යදි අරූප සංඥානං යදි ඒකත් සංඥානං යදිනානත්ථ සංඥානං නත්තේ කිංචේතේ ආකින් සංඥායතනං ඒකේ අභිවදන්තේ අප්පමානම් නානෙන්ජම් තයිදං සංකතං ඕලාරිකම් අත්තිකෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ තන්ති ඉති විදිත්වාත් තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාතේ වත්තෝ తత్ర బిక్షవే ఏతే సమన బ్రాహ్మణా అసంజిం అత్తానం పඤ్ఞాపెంతి అరోగం పరం మరణం රූපෙන් වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං අරෝපින් වාසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අස්සානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණා රෝපින්ච අරෝපින්ච වාසේ බොන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අස්සානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණා නේවරෝපින් නාරෝපින් වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං අත්‍ර භික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා සංඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණා තේ සංඝේකේ පටික්කෝසන්තේ තංකිස්ස හේතුම් සංඥා රෝගෝ සංඥා ගණ්ඩෝ සංඥා සල්ලං ඒතං සන්තං ඒතං පනේතං යදිදං අසඤ්ඤන්ති තයිදම් භික්ඛවේ තථාගතෝ අවිජානාති යේකෝ තේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණා රූපෙන් වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං අරෝපෙන් වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං රූපින්ච අරූපින්ච වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණං නේව රූපින් නාරූපින් වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණං යෝ හි කෝචි බික්ඛවේ සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වදෙය්‍ය ආමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංඛාරේහි විඥානස්ස ආගතින් වා ගතින් වා චොතින් වා උපපත්තින් වා බුද්ධින් වා විරෝල්හින් වා වේපුල්ලං වා පඤ්ඤා පෙස්සාමේතේ නේ සංඛානං විජ්ජති තයිදං සංකතං ඕලාරිකං අත්තිකෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ තන්තේ ඉති විදිත්වා තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාතේ වත්තෝ తత్ర బిక్కవే ఏతే సమనం బ్రాహ్మణాం నేవ సంజ్ఞిం నా సంజ్ఞిం అస్థానం పඤ్ఞాపెంతే అరోగం పరం మరణాం රූපෙන් වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤ්ඤින් නා සංඤ්ඤින් අත්ථානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණං අරෝපෙන් වාසේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤ්ඤං නා සංඤේ අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණං රෝපෙන්ච අරෝපෙන්ච වාතේ බොන්සෝ සමනද්‍රාක්මනා නේව සංඤින් නා සංඤින් අස්සානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණං නේව රෝපෙන් නාරෝපෙන් වාතේ බොන්සෝ සමනද්‍රාක්මනා නේව සංඤින් නා සංඤින් අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණාත් අත්‍ර දෙක්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා සංඤින් අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණාත් තේසං ඒකේ පටික්ඛෝ සම්තේ යේ පෙතේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤී අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණාත් තේසං ඒකේ පටික්ඛෝ සම්තේ සංකිස්ස හේතු සංඥා රෝගෝ සංඥා ගණ්ඩෝ සංඥා සල්ලං අසඤ්ඤා සම්මෝහෝ ඒතං සන්තං ඒතං පනේතං යදිදං නේව සංඥානා සංඤන්තේ තයිදං භික්ඛවේ තථාගතෝ අභිජානාති යේකෝතේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤේනා සංඤේයත්තානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණං රෝපෙන් වාචේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤින් නා සංඤින් අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණං අරෝපෙන් වාචේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤින් නා සංඤින් අත්තානං පඤ්ඤා පෙන්තේ අරෝගං පරං මරණං රෝපෙන්ච අරෝපෙන්ච වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤ්ඤින් නා සංඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණං නේව රෝපෙන් නාරෝපෙන් වාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤ්ඤින් නා සංඤ්ඤින් අත්තානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණං යේහි කේචි බික්ඛවේ සමනා වා බ්‍රාහ්මනා වා දෙට්ඨ සොත මුත විඤ්ඤාතබ්බස්ස සංඛාරමත්තේන ඒතස්ස ආයතනස්ස උපසම්පදං පඤ්ඤා පෙන්තේ දේශනං හේතම් බික්ඛවේ අක්ඛායතේ ඒතස්ස ආයතනස්ස උපසම්පදාය නහේතං බෙක්ඛවේ ආයතනං සසංඛාර සමාපත්තේ පත්තබ්බ මක්ඛායතේ සංඛාරාවශේෂ සමාපත්තේ පත්තබ්බ මේ තම් බෙක්ඛවේ ආයතනං අක්ඛායතේ ෛදං සංඛතං ඕලාරිකම් අත්තේ කෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ තන්තේ ඉති විදිත්වාත් තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ සදුපාතේ වත්තෝ తత్ర භික්ඛවේ යේතේ සමනං බ්‍රාහ්මනා සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති తత్ర භික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා සංඤ්ඤං අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගං පරං මරණාත් තේසමේකේ පටික්ඛෝ සම්තේ යේසිතේ බන්තෝ සමන බ්‍රාහ්මනා අසඤ්ඤින් අත්ථානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණාත් තේසමේකේ පටික්ඛෝ සම්තේ යේසිතේ බන්තෝ සමන බ්‍රාහ්මනා නේව සංඤින් නාසඤ්ඤින් අත්ථානං පඤ්ඤාපෙන්තේ අරෝගං පරං මරණාත් හේසමේකේ පටික්ඛෝ සම්තේ තං කිස්ස හේතුම් සම්මේතිමේ බන්තෝ සමන බ්‍රාහ්මනා උද්ධං සරා ආසත්තිංගේව අභිවදන්ති ඉතිපෙච්ච භවිස්සාම ඉතිපෙච්ච භවිස්සාමාති සේයතාපි නාම වානිජස්ස වානිජ්ජාය ගච්ඡතෝ එවං හෝති ඉතෝ මේ ඉදං භවෙස්සති ඉමිනා ඉදං ලච්ඡාමිති ඒවමේව ඉමේ බොන්තෝ සමන බ්‍රාහ්මනා වානිජෝපමා මඤ්ඤේ පටිහන්ති ඉතේ පෙච්ච භවෙස්සාම ඉතේ පෙච්ච භවෙස්සාමාතේ තයිදම් වික්ඛවේ තතහගතෝ අභිජානාති ये को ते बन्धो समनब्राह्मणा सतो सत्सस्य उच्छेदं विनाशं विभवं पञ्ज्ञाप्यन्ते ते सख्खाय भया सख्खाय परिजे गुच्छा सख्खायन्येव अनुपरिधावन्ति अनुपरिवर्तन्ते සේයථාපි නාම සාගද්දුල බද්ධෝ දල්හෙත් කම්බේවා කීලේවා උපනිබද්ධෝත් තමේව සම්භං වා කීලං වා අනුපරිධාවතේ අනුපරේවත්සතේ ඒවමේවි මේ බන්තෝ සමන බ්‍රාහ්මනා සක්ඛාය භයා සක්ඛාය පරිජේ ගොච්ඡා සක්ඛායඤ්ඤේව අනුපරිධාවන්තේ අනුපරිවත්තන්තේ ථයිදං සංඛතං ඕලාරිකං අත්ථකෝපන සංඛාරාණං නිරෝධෝ අත්ථේ සම්තේ ඉති විදේස්වා සස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාචේ වත්තුහොන් යේහි කේචි භික්ඛවේ සමනා වා බ්‍රාහ්මනා වා අපරන්ත කප්පිකා අපරන්තානු දිට්ඨිනෝ අපරන්තං ආරබ්බ අනේක දිහිතානි අදිවොත්ති පදානි අවිවදන්ති සම්මේතේ ඉමානේව පංචායතනානි අවිවදන්ති ඒසේ සංවා අඤ්‍යතරම් සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානු දිට්ඨිනෝ පුබ්බන්තං ආරබ්බ අනේක විහෙතානේ අදිවොත්ති පදානේ අබිවදන්තේ සස්සතෝ අත්ථාච ලෝකෝච ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්තේ ඉත්තේකේ අබිවදන්තේ අසස්සතෝ අත්ථාච ලෝකෝච ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති ඉත්තේකේ අවිවදන්ති සස්සතෝ ච අසස්සතෝ අත්ථා ච ලෝකෝ ච ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති ඉත්තේකේ අවිවදන්ති නේව සස්සතෝ නාසස්සතෝ අත්ථාච ලෝකෝච ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්තේ අන්තවා අත්ථාච ලෝකෝච ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්තේ අනන්තවා අත්තාච ලෝකෝච ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති ඉස්සේකේ අභිවදන්ති අන්තවාච අනන්තවාච අත්තාච ලෝකෝච ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්ති නේවන්තවා නානන්තවා අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්ති ඒකස්ස සංඤේ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්ති නානස්ස සංඤේ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්තේ පරිත්ත සංඤී අස්සාච ලෝකෝච ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්තේ අප්පමාන සංඤී අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්තේ ඒකන්ත සුඛේ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අබිවදන්ති ඒකන්ත දුක්ඛේ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අබිවදන්ති සුඛ දුක්ඛේ අත්ථාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්ති අදොක්ඛම සුඛේ අත්ථාච ලෝකෝච ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති ඉත්තේකේ අභිවදන්ති ඡත්‍ර බික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ සස්සතෝ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති තේසං වත අඤ්ඤත්‍රේව සද්ධාය අඤ්ඤත්‍ර රුචියා අඤ්ඤත්‍ර අනුස්සවාම් අඤ්ඤත්‍ර ආකාර පරිවේතක්කා අඤ්ඤත්‍ර දිට්ඨි නිඥානක්ඛන්තියා පච්චත්තං ඒව ඥානං භවිස්සති පරිසුද්ධං පරියෝදාසන්ති නේතං තානං විජ්ජති පච්චත්තං කෝපන භික්ඛවේ ඥානේ අසති පරිසුද්ධේ පරියෝදාසේ යදතේ තේ බන්තෝ සමන බ්‍රාහ්මනාත් තත්ත ඥාන භාගමත්තමේව පරියෝද පෙන්තේ තදපේතේ සංභවතං සමන බ්‍රාහ්මනානං උපාදානමක්ඛායතේ තයිදං සංකතං ඕලාරිකම් අත්තිකෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ සම්සේ ඉති විදිත්වා තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාතේ වත්තෝ తత్ర භික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ අසස්සතෝ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති පේයාලම් සස්සතෝච අසස්සතෝච අත්තාච ලෝකෝච පේයාලම් නේව සස්සතෝ නා සස්සතෝ අත්තාච ලෝකෝච තේයාලම් අන්තවා අත්තාච ලෝකෝච තේයාලම් අනන්තවා අත්තාච ලෝකෝච තේයාලම් අන්තවාච අනන්තවාච අත්තාච ලෝකෝච තේයාලම් නේවන්තවා නානන්තවා අත්තාච ලෝකෝච තේයාලම් ඒකත් සංඤේ අත්තාච ලෝකෝච තේයාලම් නානත් සංඤේ අත්තාච ලෝකෝච තේයාලම් පරිස්ස සංඤේ අත්තාච ලෝකෝච තේයාලම් අප්පමාන සංඤී අත්තාච ලෝකෝච තේයාලම් ඒකාන්ත සුඛේ අත්තාච ලෝකෝච තේයාලම් ඒකාන්ත දුක්ඛේ අත්තාච ලෝකෝච තේයාලම් සුඛ දුක්ඛේ අත්තාච ලෝකෝච තේයාලම් අදුක්ඛම සුඛේ අත්තාච ලෝකෝච ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්තේ තේ සංවත අඤ්ඤස්රේව සද්ධාය අඤ්ඤස්ර රුචියා අඤ්ඤස්ර අනුස්සවාං අඤ්ඤස්ර ආකාර පරිවිතක්කා අඤ්ඤස්ර දිට්ඨි නිඥානක්ඛන්තියා පච්චත්තං ඒව ඥානං භවිස්සති පරිසොද්ධං පරියෝදාසන්තේ නේතංඨානං විජ්ජති පච්චත්තං කෝපන දෙක්ඛවේ ඥානේ අසතේ පරිසොද්ධේ පරියෝදාසේ යදිවිතේ බොන්සෝ සමන බ්‍රාහ්මනා තත්ථ ඥාන භාගමත්තමේව පරියෝදපෙන්තේ තදපි තේසං භවතම් සමන බ්‍රාහ්මනානං උපාදානමක්ඛායතේ තයිදං සංපතං ඕලාරිකං අත්තිකෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ තන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාතේ වත්තෝ ඉද බෙක්ඛවේ ඒකච්ඡෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බං සානුදිට්ඨේනං ච පටිනිස්සග්ගාං අපරන්තානු දිට්ඨේනංච පටිනිස්සග්ගා සබ්බසෝ කාම සංයෝජනානං අනදිට්ඨානා පරිවේකම් තේතින් උපසම්පජ්ජ විහෙරති ඒතං සන්තං ඒතං පනේතං යදෙදං පරිවේකං තේතින් උපසම්පජ්ජ විහෙරාමි තේ තස්ස සා පරිවේකා තේති නිරොජ්ජති පරිවේකාය පේතියා නිරෝධා uppajjate දෝමනස්සම් දෝමනස්සස්ස නිරෝධා uppajjate පවිවේකා පේතේ සේයතා බෙබෙක්ඛවේ යං ඡායාජහතේ තං ආතපෝ පරතේ යං ආතපෝ ජහතේ තං ඡායා පරතේ ඒවමේව කෝ භික්ඛවේ පවිවේකාය පේතියා නිරෝධා uppajjate දෝමනස්සම් දෝමනස්සස්ස නිරෝධා uppajjate පවිවේකා පේතේ ඡයිදම් භික්ඛවේ තථාගතෝ අ비ජානාති අයං කෝබං සමනෝ වා බ්‍රාහ්මනෝ වා පොබ්බන්සානු දෙට්ඨේනං ච පටිනිස්සග්ගා අපරන්තානු දෙට්ඨේනං ච පටිනිස්සග්ගා සම්බසෝ කාම සංයෝජනානං අනදිට්ඨානා පවිවේකං පේතින් උපසම්පජ්ජ විහෙරති ඒසං සංසං ඒසං පනේසං යදිදං පරිවේඛං තේතින් උපසම්පජ්ජ විහරාමි තේ තස්ස සාපවිවේකා පේතේ නිරෝජ්ජති පවිවේකාය පේතියා නිරෝධා uppajjati දෝමනස්සම් දෝමනස්සස්ස නිරෝධා uppajjati පවිවේකා පේති තයිදං සංඛතං ඕලාරිකං අත්ථේකෝපන සංඛාරාණං නිරෝධෝ අත්ථේ තන්තේ ඉති විදෙත්වා තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාතේ වත්තෝ ඉද පන බෙක්ඛවේ ඒකච්ඡෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බන්තානුදිත්තේනං ච පටිනිස්සග්ගා අපරන්තානුදිත්තේනං ච පටිනිස්සග්ගා සබ්බසෝ කාම සංයෝජනානං අනදෙට්ඨානා පවිවේඛාය පේතියා සමතික්ඛමා නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහෙරති ඒසං සන්තං ඒසං පනේතං යදිදං නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහෙරාමේති තස්ස සං නිරාමිසං සුඛං නිරොජ්ජති නිරාමිසස්ස සුඛස්ස නිරෝධා uppajjate පරිවේඛාපේති පරිවේඛාය පේතියා නිරෝධා uppajjate නිරාමිසං සුඛං සේයතාපි භික්ඛවේ යංචායා ජහතේ තං ආතපෝ පරති යං ආතපෝ ජහතේ තං ඡායා පරති ඒවමේව කෝ භික්ඛවේ निराමිසස්ස සුඛස්ස නිරෝධා uppajjate පවිවේකාපේති පවිවේකාය පේතියා නිරෝධා uppajjate निराමිසං සුඛං තෛදම් භික්ඛවේ තථාගතෝ අභිඥානාති අයං කෝ භවං සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බන්තානු දිට්ඨේනං ච පටිනිස්සග්ගා අපරන්තානු දිට්ඨේනං ච පටිනිස්සග්ගා සම්බසෝ කාම සංයෝජනානං අනදිඨානා පවිවේඛාය පීතියා සමතික්ඛමා නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහෙරති ඒතං සන්තං ඒතං පනේතං යදිදං නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරාමි තේ ත්‍යස්ස තං නිරාමිසං සුඛං නිරුජ්ජති නිරාමිසස්ස සුඛස්ස නිරෝධා uppajjate පවිවේකාපේති පවිවේකාය පේතියා නිරෝධා uppajjate නිරාමිසං සුඛං කයිදං සංකතං ඕලාරිකම් අත්තේකෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ සංසේ ඉති විදිත්වාත්ථස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ සදුපාතේ වත්තෝ ඉද භික්ඛවේ ඒකච්ඡෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බන්තානුදෙට්ඨේනං පටිනිස්සග්ගා අපරන්තානුදෙට්ඨේනං ච පටිනිස්සග්ගා සබ්බතෝ කාම සංයෝජන ආනං අනදිඨානා පරිවේඛාය පේතියා සමතික්ඛමා නිරාමිසස්ස සුඛස්ස සමතික්ඛමා අදොක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරති ඒතං සන්තං ඒතං පනේතං යදිදං අදොක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරාමි තේත් තස්ස සා අදුක්ඛම සුඛා වේදනා නිරුද්ධති අදුක්ඛම සුඛාය වේදනාය නිරෝධා uppajjati niramisan sukham නිරාමිසස්ස සුඛස්ස නිරෝධා uppajjati අදුක්ඛම සුඛා වේදනා සේයතාපි භික්ඛවේ යන්තහායා ජහතේත්තං ආතපෝ භරතේ යං ආතකෝ ජහතේ සංඛායා පරතේ ඒවමේව කෝ භික්ඛවේ අදුක්ඛම සුඛාය වේදනාය නිරෝධා uppajjati niramisan sukham නිරාමිසස්ස සුඛස්ස නිරෝධා uppajjati අදුක්ඛම සුඛා වේදනාත් පයිදම් භික්ඛවේ තථාගතෝ පජානාති අයං කෝ බවං සමනෝ වා බ්‍රාහ්මනෝ වා කුබ්බංසානෝ දෙට්ඨේනං ච පටිනිස්සග්ගා අපරංසානෝ දෙට්ඨේනං ච පටිනිස්සග්ගා සබ්බසෝ කාම සංයෝජනානං අනදිඨානා පවිවේකාය පේතියා සමතික්ඛමා නිරාමිසස්ස සුඛස්ස සමතික්ඛමා අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහෙරතේ ඒතං සංසං ඒතං පනේතං යදිදං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහරාමේ තේ තක්සසා අදුක්ඛම සුඛා වේදනා නිරුජ්ජති අදුක්ඛම සුඛාය වේදනාය නිරෝධා උප්පජ්ජති නිරාමිසං සුඛං නිරාමිසස්ස සුඛස්ස නිරෝධා උප්පජ්ජති අදුක්ඛම සුඛා වේදනාත් තයිදං සංඝතං ඕලාරිකම් අත්තිකෝපන සංඛාරාණං නිරෝධෝ අස්සේ සංසේ ඉති විදිත්වා තස්ස නිස්සරණ දස්සාවේ තථාගතෝ තදුපාසේ වත්තෝ ඉදපන බෙක්ඛවේ ඒකච්චෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බංසානුදිත්තේනං ච පටිනිස්සග්ගා අපරන්තානු දෙට්ඨේනං ච පටිනිස්සග්ගා සබ්බසෝඛාම සංයෝජනානං අනදිඨානා පරිවේකාය පේතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්කම සුඛාය වේදනාය සමතික්කමා සන්තෝ හමස්මි නිබ්බුතෝ හමස්මි අනුපාදානෝ හමස්මි තේ සමනුපස්සතේ පයිදම් වික්ඛවේ තථාගතෝ පජානාති අයං කෝ බවං සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බන්තානු දෙට්ඨේනං ච පටිනිස්සග්ගා අපරන්තානු දෙට්ඨේනං ච පටිනිස්සග්ගා සම්බසෝ කාම සංයෝජන ආනං අනදෙට්ඨානා පවිවේකාය පේතියා සමතික්ඛමා නිරාමිසස්ස සුඛස්ස සමතික්ඛමා අදොක්ඛම සුඛාය වේදනාය සමතික්ඛමා සන්තෝහමස්මි නිබ්බුතෝ හමස්මි අනුපාදානෝ හමස්මි තේ සමනුපස්සතේ අද්ධා අයමායස්මා නිබ්බාන සප්පායඤ්ඤේව පටිපදං අබිවදති අතච පනායං භවං සමනෝ වා බ්‍රාහ්මනෝ වා පුබ්බන්තානුදිට්ඨින් වා උපාදීයමානෝ උපාදීයති අපරන්තානුදිට්ඨින් වා උපාදීයමානෝ උපාදීයති කාම සංයෝජනං වා උපාදීය මානෝ උපාදීයති පරිවේඛං වා පීතිං උපාදීය මානෝ උපාදීයති නිරාමිසං වා සුඛං උපාදීය මානෝ උපාදීයති අදොක්කම සුඛං වා වේදනං උපාදීය මානෝ උපාදීයති යංචකෝ අයමායස්මා සන්තෝ හමස්මි නිබ්බුතෝ හමස්මි අනුපාදානෝ හමස්මි තේ සමනෝපස්සතේ තදපි ඉමස්ස බොහෝතෝ සමනස්ස බ්‍රාහ්මනස්ස උපාදාන මක්ඛායතේ තයිදං සංකතං ඕලාරිකං අත්තේකෝපන සංඛාරාණං නිරෝධෝ අත්තේ තන්තේ ඉති විදෙත්වා තස්ස නිස්සරණ දස්සාවේ තතහගතෝ සදුපාතී වත්තෝ ඉදං කෝපන බික්ඛවේ තථාගතේන අනුත්තරං සම්තිවර පදං අபிසම්බුද්ධං යදිදං චන්නං පස්සායතනානං සමුදයං ච අත්ංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යතා භූතං විදිස්වා අනුපාදා විමුක්ඛෝති ඉදම වෝච භගවා අච්චමනාසේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති පංචත්තය සුත්තං ဒ ුතියං